ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. ඉතින් අපි ගිය සතියේ දේශනා කළා රූපස්කන්ධය පිළිබඳව ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හා උදේවැය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය තුළින් උදේවැය කියන ඥානය උපදවා ගන්න ආකාරය හා ඒ තුළින් චතුරාර්ය සත්‍යයෙන් පළවෙනි සත්‍ය ආර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය කියන එක ධර්මතාවය අවබෝධ කරගන්න ආකාරය. මොකද පළමුවෙන්ම අවබෝධ වෙන ආර්ය සත්‍ය තමයි දුක්ඛාර්ය සත්‍ය. ඒ අවබෝධ කරගන්න ආකාරයත් අපි පසුගිය දේශනාවේදී පැහැදිලි කරා. ඒ සඳහා අපි ගත්තේ එකම කාරණයක් ඒ තමයි රූපස්කන්ධය හෙවත් ඒ අධ්‍යාත්මික කයෙහි ක්‍රියාත්මක වෙන සුද්දාස්තික කලාපය පිළිබඳව විග්‍රහ කළා. අද අපි විග්‍රහ කරනවා දේශනා කරනවා වේදනා සංඥා සංකාර විඥාන මේ ධර්මතාවයන්. එතකොට අපි දන්නවා වේදනාව කියන්නේ මොකක්ද කියන කාරණය නැවත නැවත දේශනා කරන්න අවශ්‍ය නැහැ. වේදනා කියන්නේ විඳීම, වින්දනය, හැබැයි විඳින කෙනෙක් නැහැ කියන එකත් අපි දැන් හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්නේ. ඇහෙන් වින්දත්, කනෙන් වින්දත්, නාසයෙන් වින්දත්, දිවෙන් වින්දත්, ශරීරයෙන් වින්දත්, මනසින් වින්දත් විඳින කෙනෙක් නැති බව මේ ධර්මදේශනා මාලාව නිවැරදිව ශ්‍රවණය කරපු සෑම කෙනෙකුටම හොඳටම පැහැදිලි වෙන්නට ඕනේ පැහැදිලි වෙලා ඇති දැන්. අද විඳින්නෙක් නැහැ හැබැයි වේදනාවක් තියෙනවා. මේ වේදනාව කායික වේදනා, මානසික වේදනා කියලා දෙකයි. සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා, දුක්ඛ වේදනා ආදී වශයෙන් තියෙනවා. ඒ වගේම සැප දුක් උපේක්ෂා කියලා තුනකට බෙදන්න පුළුවන් කියන කාරණයක් ප්‍රතදන්න. දැන් අපිට අවශ්‍ය කරන්නේ මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි පැහැදිලි කරගන්නට ඕනේ අපි ඒවා දන්නා නාම ධර්මයන් හැටියට වේදනාව කියන්නේ නාම ධර්මයක් ඒ කියන්නේ සිත තුළ හටගන්න ස්වභාවයක්. ඒතර අපි අද මේ පරීක්ෂණය තුළින් තහවුරු කරගන්නවා මේකේ තියෙනවද මේ වේදනාව කියන ධර්මතාවයේ තියෙනවද උදයහා වේ. ඒ වගේම වේදනාව පිළිබඳව දික්තියෙන් ගන්නෙ නැතුව මානෙන් ගන්නෙ නැතුව තෘෂ්ණාවෙන් ගන්නෙ නැතුව ඒ වගේම හේතුඵල දැකලා ඒ වගේම අර දුක්ඛාරය සත්‍ය කියන මොකද තථාගතයන් වහන්සේ දේශනා කළේ වේදනා ස්කන්ධයේ පැවැත්මක් දුකක් හැටියට පැවැත්මක් තියෙනවා නම් ඒක දුකක් හැටියට ඒක නිසා ඒක ආර්ය සත්‍යයක්ද කියන එකත් අපි තහවුරු කරගන්න ඕනේ. ඒතර ඒක හේතුන්ගෙන්මද හටගන්න කියන කාරණයක් තව දුරටත් තේරුම් ගත්තේ නැත්නම් ඒකත් අපි තව දුරටත් පැහැදිලි කරගන්න ඕනේ. ඒතරේ වේදනාවෙත් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයක්ද කියන එක ඒකත් අපි තහවුරු කරගන්න ඕනේ. ඒ වගේම ඒ වේදනා ස්කන්ධයේ තියෙන්නේ ඇතිවීම නැතිවීම කියන ස්වභාවයද කියන එකත් තහවුරු කරගන්න ඕනේ. එතකොට අපි එතනින් බලාපොරොත්තු වෙන්නේ උද්‍යව්‍ය ඥානය උපදවා ගැනීමයි. මොකද මේ උද්‍යව්‍ය ඥානය කියන එක හොඳටම උපදවාගෙන ඕන ඉදිරියට යන්න ඒක මනාව මනසට දර්ශනය වෙන්න ඕනේ ඇහැට පේන දර්ශනයක් වගේ. ළඟ ඉඳගෙන ඇහින් බලලා අපි සහතික කරගන්නේ යම් දෙයක් කොහොමද? තාමත්ම ළඟට ගිහිල්ලා අතගාලා බලලා පිරිමැදලා බලලා අපි යම් දෙයක් සාතික කරගන්නේ කොහොමද? ආ මේක මේකම මේ විදිහමයි කියන්නේ. මේක මේ ධර්මතාවයයි කියලා අන්න ඒ ආකාරයෙන්ම අපේ මනසින් මේක හොඳට බෙදලා හොඳට විභාග කරලා හොඳට පරීක්ෂා කරලා සාධික කරගන්න ඕනේ. ඇතිවීමක් තියෙනවද නැතිවීමක් තියෙනවද? උදයක් තියෙනවද වැයක් තියෙනවද? එතකොට හේතුන්ගෙන්මද හටගන්නේ? හේතු අයින් කරොත් මේ ධර්මතාවය නැති වෙනවද? මේ ධර්මතාවය පවතින්නේ දුක පිණිසද කියන කාරණයක්. ඒක සත්‍යයක්ද? මොකද තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ වේදනා ස්කන්ධයේ පැවැත්මත් දුකක් හැටියට. ඒක දුකක් හැටියට. ඒතකොට අපි පසුගිය දේශනාවේදී රූපස්කන්ධය පිළිබඳව පැවැත්ම දුකක් හැටියට හොඳට පැහැදිලි කරලා තේරුම් කරලා දුන්නා. ඒතර අද බලන්නේ අපි මේ වේදනා ස්කන්ධය. ඒතර විඳින කුච්චලයක් නෑ කියන කාරණේ ඉස්සෙල්ලාම මනසේ හොඳට සිහියෙන් තියාගෙන ධර්මය ශ්‍රවණය කරන්නේ. පස්සපච්චා වේදනා කියන කාරණේ ඔයත් දැන් හොඳට දන්නවා. ඒ පිළිබඳව ගැටලුවක් නෑ. මොකද ස්පර්ශය නැමැති නාම ධර්මයමයි ස්පර්ශය නැමැති සිදුවීමම තමයි වේදනාව නැමැති නාම ධර්මයට හැමත් සිතුවිල්ලට ප්‍රත්‍ය වෙන්නේ. වෙන ධර්මතාවයක් නෑ. වේදනාව හැවත් විඳීමට ඉප ඒක ඒ අදහසක් නෑ. ඉපදීමට අදහසක් නෑ. ඒතර ස්පර්ශය වේදනා උපදවන්නේත් නැහැ. ස්පර්ශය නිසා වේදනාව උපදින බව වේදනාව දන්නේ නැහැ. හැබැයි ස්පර්ශය හැර වේදනාව සකස් කරන තවත් ධර්මයකුත් නැහැ. ඒකත් හොඳට දන්නවා දැන් ඔයත් තේරුම් ගන්න තියෙනවා. එහෙනම් ස්පර්ශයම තමයි වේදනාවට ප්‍රත්‍ය උපකාර වෙන්නේ. දැන් මේක අපි ඉස්සෙල්ලාම ගන්නවා මේක කොහොමද සකස් වෙන්නේ? මේ ස්පර්ශය වර්තමාන හේතුවයි. හැබැයි මේ විඳීම, වින්දනය, වේදනාවට පෙරභවී ධර්මතා තුනකුත් ප්‍රත්‍යයයි. ඒ තමයි දැන් විඳීමේ ප්‍රවෘත්තියේ පැවැත්ම විඳීමේ ප්‍රවෘත්තියක් තියෙන පැවැත්මක් තියෙන. ඒ පැවැත්ම අපි පෙර භවයේ අවසන් කළේ නැහැ. පෙරභවයේ අවසන් කරේ නෑ. ඒ ප්‍රවෘත්ති, ඒ පැවැත්ම. එහෙනම් පෙරභවයේ මේ විඳීමේ නැමැති නාම ධර්මයේ සිතවිල්ල ප්‍රවෘත්තියට පෙරභවයේ ප්‍රත්‍ය වුණේ අවිද්‍යාවත්, තණ්හාවත්, කර්මත්. වර්තමාන ස්පර්ශයයි. මොකද වර්තමානයේ ඇහෙන් වින්දත් ස්පර්ශය. චක්කු සංපස්සජ වේදනා. කණෙන් වින්දත් සෝත සංපස්සජ වේදනා. නාසයෙන් වින්දත් ගාන සංපස්සජා වේදනා. දිවෙන් වින්දත් ජීවා සංපස්සජා වේදනා. කයෙන් වින්දත් කාය සංපස්සජා වේදනා. මනසෙන් වින්දත් මනෝ සංපස්සජා වේදනා. එන ස්පර්ශයමයි වේදනාවට වර්තමානයේ. එතකොට පෙර භවයේ අවිද්‍යාව ප්‍රත්‍යයයි. ඒතර අවිද්‍යාව කියන නාම ධර්මයක් පෙර භවයේ ඇතිව නැති වෙන ධර්මතාවයක්. මොකද අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒතර වර්තමානයේ අවිද්‍යාව තියෙනවා නම් ඒක සිතුවිල්ලක් විතරයි. තෘෂ්ණාව සිතුවිල්ලක් විතරයි ඇතිව නැති වෙනවා. සිතුවිල්ලක් විතරයි නාම ධර්මයක්. කර්ම කියන්නේ සිතුවිලි විතරයි සිතුවිල්ලක් විතරයි ඇතිව නැති වෙනවා. පච්චර කාලයක චිතක්ෂණයක් තුළ. ඒක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒකට ඇති වෙනවට කිව්වා උදේ කියලා. දැන් එතකොට උදේ කොහොමද වෙන්නේ? ඒ කියන්නේ උදේ කියන්නේ හට ගන්නවා කියන එක. එහෙනම් අවිද්‍යාව උපකාරයි, තෘෂ්ණාව උපකාරයි, කර්ම උපකාරයි. ස්පර්ශ උපකාරයි. ස්පර්ශ උපකාරයි. හැබැයි උපදින්නේ මේ ඇතුලේ වේදනාව කියන ධර්මතාවයක් ස්ථිරව පවතින්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. ඇයි අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින්නේ? චිතක්ෂණය තුළ ඇතිව නැති වෙන හින්දා. ඇතිවන ශනේ නැති වෙන හින්දා. නැවතත් උපදිනවා. අලුතෙන් අලුතෙන් උපදිනවා. එතකොට නිබ්බති ලක්ෂණයයි. අලුතෙන් අලුතෙන්ම උපදිනවා නම් ඒකට කියව උදේ. ඒක අපිට සිතට අනුගත කරගන්න ඕනේ, සාතික කරගන්න ඕනේ, සිතට ස්ථාවර කරගන්න ඕනේ. අලුතෙන් අලුතෙන් අලුතෙන්මයි උපදින්නේ. උදේයි. එතකොට ප්‍රත්‍ය ධර්මයේ බැලුවා. ඒ ස්පර්ශයයි වර්තමානයේ. පෙර භවයේ කරුණු තුනයි. අවිද්‍යාව, තණ්හා, උපාදාන. ඒ සිතුවිලි තුනක් විතරයි. වර්තමානයේත් නාම ධර්මයක් ස්පර්ශයත් නාම ධර්මයක් එයින් ඇතිකලෙත් නාම ධර්මයක් ඒවනේ සෑම ධර්මතාවයකට උන අවිද්‍යාවටත් එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා ඒකට ඇති වෙනවට කියෝ උදේ සංනාවත් චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා ඇති වෙනවට කිව්ව උදේ කර්මත් චිතක්ෂණයක් තුළ ඇති වෙනවා ඇති වෙන ශරණේ නැති වෙනවා ඇති වෙනවට කිව්වොද ස්පර්ශය චිතක්ෂණයක් තුළ ඇති වෙනවා ඇති වෙන ශරණේ නැති වෙනවා ඇති වෙනවට කිව්වොද වේදනාව එවත් වින්දනයක් එක චිතක්ෂණයක් තුළ ඇති වෙනවා ඇති වෙන ශරණේ නැති වෙනවා ඇති වෙනවට කිව්වොද නැති වෙන එක ගැන ඊගාවට කතා කරමු හොඳයි අපි බලනවා දැන් මේ ධර්මතා අපි අයින් කළොත් වේදනාව හේවත් වින්දනයට හේවත් ඒ නාම ධර්මයට පවතින්න පුළුවන්ද කියන කාරණයක් බලනවා. දැන් උදේස් කියන එක අපි තහවුරු කරගත්තා. තහවුරු කරගත්තේ දැන් දැකලා. ඒ දැකීමට කියන්නේ විදර්ශනා. විශේෂයෙන් දැක්කා. ඒ විශේෂයෙන් දැකීමට කිව්වේ විදර්ශනා කියලා. මොනවද දැක්කේ? ස්පර්ශය නිසා. ඒතකොට නාම ධර්මය වේදනාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වර්තමානයි. ඒතකොට විදර්ශනා විශේෂ දර්ශනයෙන් දැක්ක අවිද්‍යාව පෙර භවයේ අවිද්‍යාව තිබ්බා. පෙර භවයේ තණ්හාවක් තිබ්බා. ඒ නාම ධර්මය. ඒතර කර්ම නාම ධර්මය. හා. දැන් දැක්කා. ඒ විදර්ශනාවෙන් දැක්කේ. ඔර කියන විදර්ශන, සුද්ධ විදර්ශන. පැහැදිලි විදර්ශනා. ඊටාත්ම නිවැරදි විදර්ශනා. හොඳයි ස්පර්ශය අයින් කළොත් ඒතර වර්තමානයේ අලුතෙන් අලුතෙන්ම ඉපදින්නේ. ඇයි? රැඳෙන්න බෑ. චිතක්ෂණයක් තුළ ඇතිවෙන්නේ නැති වෙනවා. එහෙනම් නිබ්බති ලක්ෂණය. ඇතිවනේ. සෙනස් සෙනක් පාස ඇති වෙනවා. ඒතර උදයයි. අන්න උදය දැක්කා. ඒතර උදයට හේතු දැක්කා. ඒ කියන්නේ හටගන්න හේතු දැක්කා. හරි. දැන් අපි බලනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ වේදනා ස්කන්ධයේ පැවැත්ම දුකයි කියලා. මොකද මේ පුතග්ජන අය ඔය විඳීම හැවත් වින්දනයමනේ හොයන්නේ. විඳින්නමයි හොයන්නේ, වින්දනයමයි හොයන්නේ. එහෙනම් අපි බලනවා ඒකේ ප්‍රවෘත්තිය, ඒකේ පැවැත්ම. කොහමද? ඒක දුක්ඛාරය සත්‍යයටයි කියන්නේ. බලමු. දැන් ප්‍රවෘත්ති හේවත් පැවැත්ම විභාග කරන්න පරීක්ෂා කරන්න නම් අපි පටිච්චා උපාදයට එක්ක ගලපන්න වෙනවා. එතනින් තමයි නිවැරදිව පෙන්වන්නේ මේ ධර්මතාවල ප්‍රවෘත්තිය කොහොමද කියන එක නිවැරදිව පෙන්වන්නේ පටිච්චා උපාදයෙන්. පිළිවෙලින් සිදුවීම. ඒතර වේදනාව. වේදනා තියෙනවා. අපි දන්නවනේ වේදනා තියෙනවා කියන්නේ. වේදනාව නිසා තණ්හාව. එතකොට වේදනාව ප්‍රත්‍යයයි තණ්හාවට ඒතකොට නාම ධර්මයක් නාම ධර්මයට ප්‍රත්‍ය ඉදිරි නාම ධර්මය. ඒ තණ්හාව නැමැති නාම ධර්මයේ ඒ සිතවිල්ල ප්‍රත්‍යය උපාදානයේ කියන නාම ධර්මයට. උපාදානයේ කියන නාම ධර්මයේ ප්‍රත්‍යයයි කර්ම කියන නාම ධර්මයට. දැන් අපි බලන්නේ මේ වේදනා ස්කන්ධය දුකක පැවැත්මක්ද තියෙන්නේ ඒක සත්‍යයක්ද කියලා. දැන් උදේ දැක්කා. එතකොට දැන් මේ ප්‍රත්‍යත් අපි දර්ශනය කරගෙන යන්නේ, දැකගෙන යන්නේ. එතකොට ගෙනහිල්ලා කියන්නේ කොහෙද කියන එක අපි හොයාගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකක පැවැත්මක් තියෙනවා කියන්නේ. ඒක ආර්ය සත්‍යයක් කියලා දේශනා කරනවා. එහෙනම් අපි ඒක ආර්ය සත්‍යක්මද කියන කාරණයක් අපි තහවුරු කරගන්න ඕනේ. අපි ඒක නිවැරදි කරගන්න ඕන. නිවැරදිව දකින්න ඕන. එහෙනම් උපාදානය කියන්නේ නාම ධර්මයක්. ඒ කියන්නේ සිතිවිල්ලක් විතරයි. එයින් ගොඩනැගෙන්නේ කර්ම ඒ සිතිවිල්ලක් විතරයි. උපාදානය කියන නාම ධර්මය ඒ සිතිවිල්ල කර්ම කියන නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒතර කර්ම කියන නාම ධර්මයන් උප්පත්ති භවයකට ප්‍රත්‍යයයි. මොකද බුදුරජාන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා කර්ම නිසා තමයි මේ සත්‍යයේ ප්‍රවෘත්තියක් තියෙන්නේ. පැවැත්මක් තියෙන්නේ. ඒතර සත්‍යයේ නෙමෙයි මේ නාම රූප ධර්මයන්ගේ. එතකොට භවයක්. ඒතර කර්ම නැමැති නාම ධර්මයන් ප්‍රත්‍ය උප්පති භවයට. උප්පති භවය ප්‍රත්‍ය ජාතිය. භවපච්චය ජාති. ජාතිය ප්‍රත්‍යයි ජරා මරණ වලට. අනේ අපි ඒවට නම් කැමති නෑනේ. අනේ ඒවනම් එපා. ජරා අපෝ එපා. දිරීම අපෝ එපා. ඒකට නම් කැමති නැහැ. ජරා, ත්‍රව්‍යාලි ඒකත් එපා. මරණ අපෝ ඒකත් බෑ. හැබැයි හම්බ වෙනවා. ශෝක, කනගාටු, හැඬීම් වැළපීම් ජාති කියන්නේ ඒතොර පහළ වෙච්ච තැන ඉඳලා තියෙන්නේ ඕකනේ. දැන් එතකොට අර වේදනා ස්කන්ධය නැමැති සිතුවිල්ල හෙවත් ඒ නාම ධර්මයේ ප්‍රවෘත්තිය කොහොමද ගලපන්නේ? කොහොමද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙලා කොතනද නවතන්නේ? ඒක සත්‍යයක්ද? ඒක සත්‍යයක්. වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ඡාති ඡාති පත්‍ය. ඔව්. පැවැත්ම දුකක පැවැත්මක් තියෙනවා. නිවැරදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක සත්‍යක්. අන සත්‍යක් කියලා තේරුම් ගත්තා. අවබෝධ කරගත්තා. ඒක නිකං සත්‍යය නෙමෙයි කාර්ය සත්‍යය. මොන ආරි සත්‍යද ඒක? ඒක දුක්ඛාරි සත්‍යය. එයි අපි අර ප්‍රවෘත්තියත් එක්ක ගලපලා බැලුවා. දැන් වර්තමානයේ අපිට වේදනාව තියෙනවා. විඳීම තියෙනවා. අපි විඳිනවා. මේ විඳීම තුළ අපි ඇලෙනවනේ. ඇලෙන සිතක් එන්නේ විඳීම තුළ. ඒ ඇලෙන සිතත් එක්ක අපි ග්‍රහණයක් වෙනවා. ග්‍රහණය කියන්නේ තදින් ගන්නවා කියන එක. ග්‍රහණයට නතු වෙන. ග්‍රහණය කරගන්න. ඒ උපාදානය. ඒ අනුව අපි කර්ම කරනවා නැවත. වර්තමාන භවයේ. කර්ම කරනවා. ඒ ග්‍රහණයට නතු කරගත්තොත් තමයි කර්ම කරන්නේ. ඒතකොට ග්‍රහණයට නතු වෙන්නේ ඇලීම නිසා. ඒතකොට ඇලෙන්නේ විඳීම නිසා. හා. හරි. පැවැත්මක් තියෙනවා. නිවැරදි පැවැත්මක් තියෙනවා. විස්තර කර්ම කෙරුවොත් ආ උප්පත්ති භවයක් අනිවත වශයෙන්ම හැදෙනවා. එතන පහල කරાવી. නාම ධර්මයන්. ඕ නාම රූප දෙක. දැන් පහල කරලා තියෙන නාම රූප දෙක. තර එතන තියෙන්නේ ජරා. ආ. හැබැයි ඒව නම් එපා. බෑ. නියත වශයෙන්ම ලැබෙනවා. එහෙනම් අන්න අපි දැන් අවබෝධ කරගත්තා, පැහැදිලි කරගත්තා ඒ කාර්ය සත්‍යයක්. ඒ කාර්ය සත්‍යයක්. ඇයි? මේ වේදනාස්කන්ධය මේ විඳින්න ගිහිල්ලා අපිට උරුම කරලා දෙන්නේ දුකක්. ඒක නිවැරදි මාර්ය සත්‍යයක්. අන්න තේරුම් ගත්තා. ඒත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා අවබෝධ කරගන්න යන ගමනේ අපි නිවැරදිව විදර්ශනා කළොත් නියත වශයෙන්ම අවබෝධ වෙනවා. ඒ තමයි දුක්ඛාරය සත්‍යය. ඒ කාර්ය සත්‍යයක්. මොන පැත්තෙන් මොන විදියට අරගෙන යන්නේ මේ නාම රූප දෙකේ ප්‍රවෘත්තිය ගලපලා බලන්න පැවැත්මත් එක්ක ගලපන්න. ඒතර පැවැත්ම තියෙන්නේ පටිච්චසමුපාදි. ඒක සත්‍ය දුක කියන කාර්ය සත්‍යයක්. දුක්ඛාරය සත්‍යය. දුක කියන කාර්ය සත්‍යයක්. එහෙනම් අපි මෙතනින් දැන් උපදවාගත්ත ඥානයක්. මොන ඥානයක්ද? උද්‍යවේ ඥානය. ඇතිව නැති වෙන බව තේරුම් ගත්තා. ඒ කොහොමද? ඇතිව නැති වෙනවා කියන්නේ ඒ චිතක්ෂණයනේ ආයශ. ඒ සිතවිල්ලට ආයශ චිතක්ෂණය. ඒතර අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින බව දැක්කා ඒ උදේ. දැන් උදේ පිළිබඳව ඥානය. දැන් වැය පිළිබඳව ඥානයක් ඕනේ අපිට. ඒකට උදේට කරුණු ස්පර්ශයයි අතීතේ අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි. වර්තමාන ස්පර්ශය. උදේට. හොඳයි. අපි දැන් ස්පර්ශය අයින් කළොත් විදීම නැමැති සිතට රැඳෙන්න බෑ. විදීම නැමැති සිතවිල්ල හදන්න බෑ. විදීම නැමැති සිතවිල්ල හදන්න බෑ ස්පර්ශය නැත්තම්. ඒ වගේම තෘෂ්ණාව නැත්තම් අවිද්‍යාව නැත්තම් කර්ම සකස් කළේ නැත්තම් විදීම හදන්න බෑ. ඒ ධර්මතා ටික ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මේ නැත්තම් වේදනාස්කන්ධයක් හදන්න බෑ. ඒතර වේදනාස්කන්ධයක් හැදුවේ නැත්තම් හොඳට කල්පනා කරන්න හොඳට හිතන්න අර පැවැත්මට ඉඩක් නැහැ. අර ප්‍රවෘත්තියට ඉඩක් නැහැ. මොන පැවැත්මටද මොන ප්‍රවෘත්තියටද අර පටිච්චසමුප්පාද න්‍යායයට වේදනා පත්‍ය සංනා සංනා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ඡාති නෑ ඡාති පත්‍ය ජරාම එහෙනම් ඒ එතනට යන්නේ නැහැ මේ හේතු අයින් කළොත් ඒක පැහැදිලි කරගන්න ඕනේ. ඒත් අපි ඥානය උපදවා ගත්ත උදේ පිළිබඳව ඥානය. ක්ෂණයක් තුළ ඇති වෙනවා. මොකද ස්පර්ශයට අවශ්‍ය එක චිත්තක්ෂණයයි. විඳීමට අවශ්‍යත් එක චිත්තක්ෂණයයි. ක්ෂණයෙන් ඇති වෙනවා. හැබැයි ඇති වෙන ක්ෂණයෙන් නැති වෙනවා. ඒක ගැන තව පොඩ්ඩකින් කතා කරන්න. දැන් හේතු අයින් කරොත් ආ ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයි. තණ්හා නිරෝධයෙන් වේදනා නිරෝධයි. අවිද්‍යා නිරෝධයෙන් වේදනා නිරෝධයි. කර්ම නිරෝධයෙන් වේදනා නිරෝධයි. එහෙනම් ඒ කියන්නේ අර දුකක ප්‍රවෘත්තිය දුකේ පැවැත්ම නිරුද්ධයි කියන කාරණයයි මේ පෙන්වන්නේ. දැන් අපි එතනින් උපදවාගත්ත ඥානයක්. උදය. වැය පිළිබඳව ඥානයක් ඕන අපිට. උදය වැය ඥානය. උදය වැය ඥානය. එතකොට අවිද්‍යාවත් තණ්හාවත් කර්මත් හා වර්තමාන ස්පර්ශය කියන කාරණේ පැහැදිලි. ඒතර අලුතෙන් අලුතෙන් උපදින බව පැහැදිලි. ශනයක් ශනයක් පාසා උපදිනවා. ඒ ආයශයත් එක්ක සම්බන්ධ කරලා බැලුවා. දැන් ශනේ පෙරළුවනේ විපරිණාමයි. ශනේ පෙරලනවට කියන්නේ විපරිණාමයි කියලා. පෙරලන ස්වභාවයක් තියෙනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක්. ඒ වැයයි. අනේක දකිනවා. ඒතර වේදනා ස්කන්ධය පිළිබඳව ඒ සිතුවිලි පිළිබඳව අපි උදේට කරුණු පහක් දකින්න ඕනේ. වැයට කරුණු පහක් දකින්න ඕනේ. එතකොට අවිද්‍යාව, තණ්හාව, කර්ම, ආ ස්පර්ශ විපරිණාම ලක්ෂණය කියන මේ කරුණු පහ දකින්න අපි වැයදී. එතකොට උදේදී දකින්නවා අවිද්‍යාව, තණ්හාව, කර්ම හා ස්පර්ශය හා නිබ්බති ලක්ෂණය කියන කරුණු පහ උදේට. ඒ කියන්නේ හටගන්න. වැයට නිබ්බත්ති ලක්ෂණය වෙනුවට විපරිණාම ලක්ෂණය පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයෙන් වෙනස් කරනවා. දැන් ඒකට තියෙනවද? උදේවැය. ඇතිව ඇති වෙනව ඇති වෙන ස්වභාවයෙන් නැති වෙනවා. ඒ පිළිබඳව නුවණයි. ඒකට දැන් එක නුවණක් නෙමෙයි අපි එතනින් ඇති කරගන්නේ. වේදනා ස්කන්ධය පරීක්ෂා කළා අපි ඇති කරගත්තේ එක නුවණක් නෙමෙයි. කීපයක්. විදර්ශනා ප්‍රඥාවෙන්. ශාස්ත්‍රයේ ශරණයක් ශරණයක් පාස ඇති වෙන බව දැකගත්තා ඒතර අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. දැන් අර පැවැත්ම පිළිබඳව ගලපලා බැලුවා දුක්ඛ ලක්ෂණය ප්‍රකටයි. ඒතකොට දුක කියන එකක් ප්‍රකටයි. සමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බවක් දැක්කා. එයි අර ප්‍රත්‍යයට අනුරූපම නියන්නේ. වේදනා ප්‍රත්‍යය තණ්හාවට. තණ්හා ප්‍රත්‍යය උපාදානය. උපාදානය ප්‍රත්‍යය භවයට. භවය ප්‍රත්‍යය ඡාතිය. ඒතර සමාගි කැමැත්ත හැටියට නෙමෙයි. සමාගි වශයෙන් නෙමෙයි. ඒතර එතන අපි අනිත්‍ය ලක්ෂණයක් දැක්කා. දුක්ඛ ලක්ෂණය දැක්ක ගිහින් ජරා මරණ ශෝක පරිදේම ආ දුක්ඛ ස්වභාවයක් දැක්කා. ඒතර සමාගි කැමැත්ත හැටියට පවත්වන්න බැරි බවක් දැක්කා. ලෝකේ නිවැරදිව ක්‍රියාත්මක වෙන ධර්මතා තුනක් දැක්කා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඒකේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය, දුක්ඛ ලක්ෂණය දුක්ඛ, අනාත්ම ලක්ෂණය අනාත්ම කියන මේ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ. වර්තමානයේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර දැන් විභාග කරපු කෙනෙක් නැහැ. පරීක්ෂා කරපු කෙනෙක් නැහැ. මොකද මිදීම කියන්නේ සිතුවිල්ල. ස්පර්ශය කියන්නේ සිතුවිල්ල. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ල. තෘෂ්ණාව කියන්නේ සිතවිල්ලක්. කර්ම කියන්නේ සිතවිල්ලක්. නා. දැන් ඒතකොට සිතවිලි ප්‍රත්‍යයයි. මොකටද? උපකාරයි. අර දුක කියන ස්වභාවයේ ප්‍රවෘත්තියට පැවැත්මට. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි තියන්නේ දුකක පැවැත්මක්. දුකක පැවැත්මක් තියෙන්නේ. එහෙනම් අපි ඒක තහවුරු කරගන්නවා ආයි සැක නැතිව සැක හැර දැනගන්නවා තේරුම් ගන්නවා අවබෝධ කරගන්නවා දුක කියන කාර්ය සත්‍යයක් දුක කියන කාර්ය ශක්තියක් වේදනා ස්කන්ධය පිළිබඳව අපි උද්‍යව්‍යා ඥානයත් ඇති කරගත්තා ප්‍රත්‍යයෙන් හට ගන්න බවක් දැක්කා නිවැරදි ලක්ෂණ තුනක් දැක්කා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන කරුණු තුනක් දැක්කා දුක කියන කාර්ය සත්‍යයක් කියන එකක් දැක්කා ආර්ය සත්‍යයක්. ඒ අර පැවැත්මත් එක්ක ගලපලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ පැවැත්මයි දුක. ප්‍රවෘත්තියයි දුක. අප්‍රවෘත්තිය දුක නෑ. නොපැවැත්ම දුක නෑ. උපාදේ දුක. අනුපාදේ දුක නෑ. හැබැයි දුක නෑ කියන්නේ සැප විඳින කෙනෙක් නෑ. ඒ පවතිනා වූ දුකේ Nirodhayak කියන්නේ. නැවත නොහැට ගැනීම. නැවත සකස් වීමක් නැහැ. විඳීම නිරුද්ධයි. එහෙනම් උදය හා වැය. දැන් තියෙනවද? ඔව් තියෙනවා. උදයකුත් තියෙනවා වැයකුත් තියෙනවා. ඒක නුවණට හසු කරගත්තද නිවැරදිවම? ඒ ඥානෙ උපදවා ගත්තද? සුඛයබ්බේ ඥානය. දැන් මේක හොඳටම සහතික වෙන්න ඕන. එහෙන් දකින්න ළඟටම ගිහිල්ලා අතින් පිරිමැදලා එහෙන් බලලා අපි සහතික කරගන්නේ. ආ මේ දේ මේ ආකාරයමයි මේකමයි මේ කියන්නේ කියලා අපි ඇහෙන් දැකලා තීරණය කරන්නේ. අන්නේ ඒ ආකාරයටම මනසින් දැකලා මනසින් තීරණය කරන්න ඕනේ. සිතින් තීරණය කරන්න. සිතේ විභාග කළේ. පරීක්ෂා කළේ සිතිනේ. ඒතර සිතින් පරීක්ෂා කළේ සිතවිලිම තමයි පරීක්ෂා කරන්නේ මොනවද අවිද්‍යාව සිතවිල්ල තෘෂ්ණාව සිතවිල්ල කර්ම සිතවිල්ල ස්පර්ශය කනාම ධර්මය සිතවිල්ල තර වේදනාව සිතවිල්ල හ්ම් උපාදානය සිතවිල්ල හැබැයි ඒ ප්‍රවෘත්තියට ඉඩ දුන්නොත් අර රූපස්කන්ධයේ දුකත් ඒකම තියෙනවම තමයි. එයි මේ ධර්මතා නියත වශයෙන් එනවා. හැබැයි වේදනාස්කන්ධයේ විතර රූපස්කන්ධේ නැතුව විඳින තැනුත් තියෙනවනේ. ඒ ආකාසඤ්ඤායතන විඥාන ඡායතන අකිඤ්ඤඤ්ඤායතන නේව සංඥා ඥාසඤ්ඤායතන කියන තැන්. එහෙනම් අපි වේදනාස්කන්ධය කියන ඒ නාම ධර්මයන් අපි පරීක්ෂා කරලා ඥානයක් උපදවා ගත්තා. ඒ උද්‍යව්‍යා ඥානය. සංඥා ස්කන්ධය. ගන්න සංඥා ස්කන්ධය. ඒතර සංඥාව කියන්නේ හඳුනා ගන්න. සංඥාව කියන්නේ හඳුනා ගන්න. ඉතින් අපි දන්නා සංඥා පිළිබඳව නැවත නැවත කතා කරන්න ඕනේ. අපි ඒ පිළිබඳව අනන්ත දේශනා කරලා තියෙනවා. සංඥා හයයි ලෝකේ තියෙන්නේ. හතක් නැහැ. රූප සංඥා රූප හඳුනා ගන්නවා. ශබ්ද සංඥා ශබ්ද හඳුනා ගන්නවා. ගන්ධ සංඥා ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. රස සංඥා රස හඳුනා ගන්නවා. පොට්ටබ්බ සංඥා පහස හඳුනා ගන්නවා. ධම්ම සංඥා අරමුණු හඳුනා ගන්නවා. දැන් සංඥා අපි බලනවා සංඥාවේ තියෙනවද උදේවැය. මොකද මේ ඥානෙ ඕනේ අපිට. උදේවැය ඥානෙ. හට ගන්නවා. එහෙනම් හට ගන්නවා නම් කොහොමද හටගන්නේ සංඥාව? අපි හඳුනා ගන්න නම් ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ රූප හඳුන ගන්න. කනට ශබ්දයක් ස්පර්ශ වෙන්න ඕනේ ශබ්ද හඳුන ගන්න. නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වෙන්න ඕනේ ගඳ සුවඳ හඳුන ගන්න. දිවට රසයක් ස්පර්ශ වෙන්න ඕනේ රස හඳුන ගන්න. ශරීරයට පහසක් සීත උෂ්ණ දෙකක් ස්පර්ශ වෙන්න ඕනේ පහස පිළිබඳව හඳුන ගන්න. මනසට අරමුණක් ස්පර්ශ වෙන්න ඕනේ අරමුණ පිළිබඳව හඳුන ගන්න. එහෙම නැතුව කාටවත් හඳුනගන්න බැහැ. එහෙනම් ස්පර්ශයයි තොට සංඥාව කියන්නේ නාම ධර්මයක්. එහෙනම් ස්පර්ශයයි ප්‍රත්‍යය. එහෙනම් ස්පර්ශය විතරක් නෙමෙයි. ඒ වර්තමාණයට ওই සංඥාව අපි අරන් ආවේ. අවිද්‍යාව තිබ්බනේ. සංඥාවක් තිබ්බේ. ඒතර අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. සිතවිල්ලක් විතරයි. තෘෂ්ණාව කියන්නේ සිතවිල්ලක් විතරයි. කර්ම කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒතර අවිද්‍යා, තෘෂ්ණා, කර්ම පෙරබරෙන් අරනවා. වර්තමාන ස්පර්ශය ප්‍රත්‍යය නාම ධර්මය. ඒතර පෙර භවයේ නාම ධර්ම තුනක් වර්තමානයේ ස්පර්ශය නැමැති නාම ධර්මය උපදීවන්නේත් නාම ධර්මයක් ඒ සංඥාවයි. එතකොට මේකේ තියෙනවා නිබ්බති ලක්ෂණයක්. ඒතර අපි තේරුම් ගන්න ඕනේ කරුණු හතරයි නිබ්බති ලක්ෂණයත් එක්ක පහයි. කරුණු හතර අතීත භවෙන් තුනයි. මොකද්ද? අවිද්‍යාව නැමැති නාම ධර්මය, සංනාව නැමැති නාම ධර්මය හා කර්ම නැමැති නාම ධර්මය පෙර භවෙන්. වර්තමානයට ප්‍රත්‍යයයි, වර්තමාන ස්පර්ශයට ප්‍රත්‍යයයි සංඥාවට නිබ්බති ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. ඒ උපදින්නේ කොහොමද? ආයශ චිතක්ෂණයක් නිසා. ස්පර්ශයට චිතක්ෂණයයි ආයශ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න සංඥාව නැමැති සිතවිල්ලටත් ඒ හඳුනා ගැනීමේ සිතටත් ආශ්‍රය චිතක්ෂණය. එහෙනම් චිතක්ෂණයක් තුළ නැති වෙනවා හැබැයි ආයුධයක් තියෙනවා. එහෙනම් උදය. උදයට කරුණ සංඥාව නැමැති නාම ධර්මයට කියන්නේ නැවත හටගන්න කරුණු වර්තමානයේ ස්පර්ශයයි පෙර භවයෙන් කරුණු තුනයි අලුතෙන් අලුතෙන්ම උපදිනවා නිබ්බති ලක්ෂණයයි කරුණු පහයි සංඥාව පිළිබඳව උදයට කරුණු පහක් දැනගන්න දැකගන්න ඇහෙන් රූප හඳුනාගත්තත් කනෙන් ශබ්ද හඳුනාගත්තත් නාසයෙන් ගඳ සුවඳ හඳුනාගත්තත් දිවෙන් රස හඳුනාගත්තත් ශරීරයෙන් පහස හඳුනගත්තත් මනසින් අරමුණු හඳුනගත්තත් ස්පර්ශයම ප්‍රත්‍ය වෙන්න ඕනි. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා ඒ උදයයි. ඇයි අලුතෙන් අලුතෙන්ම උපදිනවා කියන්නේ? ඒ චිතක්ෂණයෙන් අවශ්‍ය. චිතක්ෂණයක් චිතක්ෂණයකින් නැති වෙන නිසා ආය අලුතෙන්ම උපදවන. ආය අලුතෙන්ම උපදවන. අලුතෙන්ම උපදවන. ඒ නිබ්බති ලක්ෂණයයි. එතකොට දැන් උදය දර්ශනය කරගන්න ඕනේ. ඒ කියන්නේ හටගන්න ස්වභාවය මනසට දැర్శණය කරගන්න ඕන. උදේ පිළිබඳව නුවණ. වැය පිළිබඳව නුවණ කතා කරනවා. ඒකේ. ඊට පස්සේ බලනවා අපි දැන් පැහැදිලි එතකොට හේතුන්ගෙන් හටගන්නවා කියන කාරණේ පැහැදිලි. මොකද තව දුරටත් අපිට තියෙනවා නම් තෘෂ්ණාව, ආ මානය හා ditthිය. දැන් මෙතන තණ්හාමාන ditthි වලින් තොරව යන්න ඕනේ. එතකොට තණ්හාමාන ditthි එන්නේ සත්පුජ්‍යල සංඥාව තුලයි. අපි සත්පුජ්‍යල සංඥාවෙන් බැහැරට යන්නේ එතකොට නාම ධර්මයන්. වර්තමානයේ මේ ස්පර්ශ නැමැති නාම ධර්මය සිතවිල්ලක්. එතකොට නාම සංඥාව සිතවිල්ලක් විතරයි. සිතේ හටගන්න ස්වභාවයක් විතරයි. දර පෙර භවයේ අවිද්‍යාව, විකසිතවිල්ලක්, තණ්හාවක් සිතවිල්ලක්, කර්මස් සිතවිල්ලක්. එතකොට නාම ධර්ම. එතකොට මම නෙමෙයි මේක පරීක්ෂා කරන්නේ. එහෙනම් සිතින් පරික්ෂා කරන්නේ. ඒතර සිත කියන්නේ නාම ධර්මයක්. ඒතර නාම ධර්මයන් විසින් නාම ධර්මයන් පරික්ෂා කරනව හැරෙන්න මේ වේදනාව පිළිබඳව ඉස්සෙල්ලා අපි නාම ධර්මයන්ගෙන් රූප ධර්මයන් පරික්ෂා කළා. ඒ කියන්නේ සතර මහා ධාතු පිළිබඳව පරික්ෂා කළා නාම ධර්මයන්ගෙන්. කියන්නේ සත්පුජ්‍ය සංඥාවෙන් තොරව. මම පරීක්ෂා කරනවා කියලා ගත්තොත් දික්කි. ආ මට දැන් මේ සංඥාව කියන ධර්මතාවය මට හොඳට හොඳට පේනවා හොඳට දැర్శණය වෙනවා ඒක හොඳ උසස් කියලා හිතුවොත් මානිය. ඒ විදර්ශනා නුවණ පිළිබඳව යම් කිසි ඇලීමක් ආශාවක් එනවා නම් තෘෂ්ණා. තණ්හා. තර තණ්හාවෙන් උත්තර වෙන්න ඕනේ. මානෙන් උත්තර වෙන්න ඕනේ. මොකද රාතන් වහන්සේට තෘෂ්ණාවක් නැහැ. රාතන් වහන්සේට මානෙකුත් නැහැ. රාතන් වහන්සේට දික්තියකුත් නැහැ. එහෙනම් අපි එතනට යන්න නම් අපි ඒක පුහුණුව තුළින් අපි ක්‍රමානුකූලව නිවැරදිව ඒ තණ්හා මාන දික්ටි කියන ඒවාත් අයින් කරගෙන ඕනේ යන්න. බැහැර කරගෙනම ඕනේ යන්න. ඉවත් වෙනවද කියලා බලන්නත් ඕනේ නුවණින්. එතකොට දකින්න වෙන්නේ පුච්චලෙක් දකින්නේ නැහැ මේව එකක්වත්. සිතවිලි විසින් සිතවිලි මෙනෙහි කරනවා. නාම ධර්මයන් විසින් නාම ධර්මයන් මෙනෙහි කරනවා. මෙනෙහි කරන පුච්චලෙක් නැහැ. කෙනෙක් නෑ. පුච්චලෙක්මනේ කරනවා කියලා ගත්තොත් මොහතකට හරි සිතුවිල්ලක් ආවොත් දිටි. ආ මට හොඳට විදර්ශනා කරන්න පුළුවන්. මගේ විදර්ශනා බොහොම උසස්. මානේ. ඒතොර මානේ ගොඩ නැගෙන්නේ. ඒතොර විදර්ශනාවට ඇලුම් කරනවා. ඒ දර්ශනයට ඇලුම් කරනවා. ඒතොර තණ්හා. බෑ. ඒ ධර්මතා තුනත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දුර්වල කරගෙන යන්නේ. ඒතර දැන් අපි පැවැත්මට ගෙනihin බැලුවා. කොහමද? දැන් බලන අපි අයින් කළොත් සංඥාව අයින් කරන්න නම් ස්පර්ශය අයින් කරන්න ඕන. ඒ නාම ධර්මයේ ස්පර්ශයේ තියෙන තාක්කල් හඳුනා ගැනීමේ සිතුවිලි හදයි. එයා ස්පර්ශය අයින් කළොත්, තණ්හාව අයින් කළොත්, උපාද අවිද්‍යාව අයින් කළොත්, කර්ම අයින් කළොත් අසඤ්ඤාවේ ප්‍රවෘත්තියක් නෑ. සංඥා පැවැත්මක් නැහැ. ඒතර සංඥාවේ පැවැත්ම දුක්ඛාරය සත්‍යයට අයිතිද කියලා බලනවා. පරීක්ෂා කරන්න. මේ සිතින් තමයි මේ සිතුවිලිම පරීක්ෂා කරන්නේ. අර දැන් අපි සිතින් පරීක්ෂා කරනවා. දැන් සංඥාව. සංඥාව කියන්නේ නාම ධර්මයක්. ඒතර සංඥාව නැමැති නාම ධර්මයට තනියෙන් රැඳෙන්න බෑ. අර තනියෙන් හටගන්න බෑ. එයා එන්න ඕනේ රූප ධර්මයන් එක්ක සම්බන්ධ වෙලා. මොකද රූප ධර්මයන් එක තමයි එන්නේ. ඇසයි රූපයයි නිසා රූප හඳුනා ගැනීමේ සිට ස්පර්ශය. එතකොට ඒක ගන්න ඕනේ සුද්දාස්ත්‍ර කලාපයක් එක්ක. නැත්තම් හඳුනන්නේ බෑ. කනයි ශබ්දය කියන්නේ සුද්දාස්ත්‍ර කලාපයක්. ඒකත් එක්ක එන්න ඕනේ යා හඳුනා ගැනීමේ සිතක් හදන්න. නාසයයි ගන්ධයයි කියන්නේ සුද්දාස්ත්‍ර කලාපයක්. ඒකත් එක්ක එන්න ඕනේ හඳුනා ගැනීමේ සිතක් හැදෙන්න. නාසය ගන්ධය කියන්නේ සුද්දාස්ත්‍ර කලාපයක්. දිවයි රසය කියන්නේ සුද්දාෂ්ටක කලාපේ එකට එක්ක එන්න ඕනේ හඳුනා ගැනීම සිත හදන්න. නැතුව හදන්න බෑ. ශරීරයේ පහසයි කියන්නේ සුද්දාෂ්ටක කලාප. ඒකත් එක්ක එන්න ඕනේ හඳුනා ගැනීම සිත හදන්න. මනස කියන්නේ නාම ධර්මයක්. බාහිරින් ගත්ත රූප ධර්මයක් නම් නාම රූප දෙකෙන් ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒ දෙක ඒ දෙකෙන් ස්පර්ශයනොයි හඳුනා ගැනීම. අරමුණු හඳුනා ගැනීම සිත. එහෙනම් නාම රූප දෙකක පැවැත්මයි තියෙන්නේ. සංඥාව කියන්නේ නාම ධර්ම රූප ධර්මයක් එක්ක තමයි පැටලිලා ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප දෙක ක්‍රියාත්මක වුණා. ඒක හැදුවනේ මුලින්ම හදාගෙන නෑ. ඒතර ආයතන හයක් පහල කරා. ආයතන හයක් පහල කරලා ස්පර්ශය සිද්ධ කරා. ස්පර්ශයක් සිද්ධ කරාම ඒ තුරේ හඳුනා ගැනීම හයක් ආ හැදුවා. හඳුනා ගැනීම හය. ඒතකොට තුල ඇලුනා. ඇලෙනවා එතන සිතක්. ඒතර ඇලීම ඒක තදින් ග්‍රහණය කරගත්තා. ඒතර සංඥා උපාදානස්කන්ධ කියන්නේ තදින් ග්‍රහණය කරගත්තා. ඒ කියන්නේ උපාදානයි. ත්‍රිගණ්ණාම ධර්මයි. ත්‍රේ උපාදානේ සංඥා උපාදානෙන් නිසා කරන්නේ කර්ම. ආය කණ්ණාම ධර්මය. දැන් කර්ම කරත් උප්පත්ති භවයක්. උප්පත්ති භවයක් නම් ඒ තුල පහල කරන්නේ. ඒ තුල පහල කරන්නේ. චාති. ତර පහල කරා නම් එතන ඉඳලා ජරා හැබැයි ඒකට කැමති නැහැ. ඒක අප්‍රියයි. ඒක බැහැර කරන්න හදනවා. පිළිකුල් කරන්න බැහැ. ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. අපි දැන් ගලපලා බැලුවා ප්‍රවෘත්තියක් එක්ක. ඒ කියන්නේ පැවැත්මක් එක්ක. සත්‍යක් නේ. ඇත්තක් නේ. බොරුවක් නෙමෙයි. එයි. දුක කියන තැනටපත් කරා. ඒක සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. අන්න ප්‍රවෘත්තියත් එක්ක ගලපලා අපි තහවුරු කරගත්තා. අපි නිවැරදි කරගත්තා. නිවැරදිව තේරුම් ගත්තා. නිවැරදිව අවබෝධ කරගත්තා. දුකක ප්‍රවෘත්තියක් කියන. හොඳයි. අපි දැන් බලනවා වැය. ඒකෝර දැන් උදේ පිළිබඳව ඥානය ඇති කරගත්තා. ක්ෂණයක් ක්ෂණයක් පාසා තියෙන උදේ පිළිබඳව නුවණයි. දැන් හදන ශනේ පෙරලනමනේ. ඒ වැයයි. ඒ හදන ශනේ පෙරලනවට කිව්වා විපරිණාමයි කියලා. පෙරලන්නේ ඒකට විපරිණාමයි. එතන විපරිණාමයට ස්පර්ශය තමයි ප්‍රත්‍යය. ස්පර්ශයමයි ප්‍රත්‍යය වර්තමානයේ. පෙර භවයේ අවිද්‍යාවයි, තණ්හාවයි, කර්මයි. ඒතර හතරයි. ස්පර්ශය කරුණු හතරයි ස්පර්ශයත් එක්ක විපරිණාමයි පහයි. රැයට පහක් දකින්න, උදේට පහක් දකින්න. දැන් උදේ පහ ඉස්සෙල්ලා පෙන්න. ඒතර රැයට පහයි. මොකද්ද? විපරිණාම ලක්ෂණ ස්පර්ශය දෙකයි අවිද්‍යා තණ්හා කර්ම තුනයි. කර්ණු පහයි. කර්ණු පහකින් රැය දකින්න, කර්ණු පහකින් උදේ දකින්න. උදේ වැය පිළිබඳව ඥානයයි. ඇතිවීම නැතිවීම පිළිබඳව නුවණයි. පවතින්නේ හේතුන්ගෙන්. පැවැත්මේ සිදුවෙන ක්‍රියාව තුළ තියෙන දුකක්. ඒක සත්‍යයක්. ඒක නිකන් සත්‍යයක් නෙමෙයි. ඒක ආර්ය සත්‍යයක්. අන්න ඒතර පළවෙනි සත්‍ය අපි දැන් අවබෝධ කරගෙන යන්නේ මෙතෙන්. උදේවැය ඥානයත් එක්ක පළවෙනි සත්‍ය අවබෝධ කරගෙන යන්නේ. ඒතර ලක්ෂණ තුනකුත් අපි හොඳට දැක්කා. ඒ ලක්ෂණ තුන තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඒතර අනිත්‍යක් කියනයි චිතක්ෂණ දා චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒ තුළ තියෙන අනිත්‍යය. අර ප්‍රවෘත්තිය පැවැත්ම පටිච්චසමුප්පාදයත් එක්ක ගලපලා බැලුවා. ආ දුකක්. එතකොට තමාගේ කැමැත්ත හැටියටද තියෙන්නේ? නෑ. උපකාරයට අනුරූපවයි තියෙන්නේ. විඳීම සංහාවට ප්‍රත්‍යයයි. ඒකර ප්‍රත්‍යයෙන් උපදින. උපකාරයෙන් උපදින. වේදනාපච්චය සංහා, තණ්හාපච්චය උපාදාන. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපයි. Tamange කැමැත්ත හැටියට නෙමෙයි. තමාට ඕන විදිහට නෙමෙයි. උපකාරයට අනුරූපවයි. පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒකත් තේරුම් ගත්තා. ඒකත් අවබෝධ කරගත්තා. හැබැයි අවබෝධ කරගැනීමේ සිතක් විතරයි අවබෝධ කරගන්න පුච්චලෙක් නෑ. මට දැන් හොඳට තේරෙනවා කියලා ගත්තොත් මට මට අවබෝධයි දුක කියන කාර්ය ශක්තිය මට අවබෝධයි කියලා ගත්ත ගමන් දිටි. ගත්තොත් එහෙම දිටි. නෑ එකක් සිතුවිල්ලක් විතරයි. අවබෝධය කියන්නේ සිතුවිල්ලක් විතරයි. එහෙනම් දැන් සංඥාව පවතින්නේ සැප පිණිස නෙමෙයි දුක පිණිසයි. ඒතර ඒකේ තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක්. ඒ තුලින් අපි නිර්වෝල් කරගත්තා, පැහැදිලි කරගත්තා. ඇති වෙන හා නැති වෙන ස්වභාවය කියන ඒ උදේවේ කියන ඥානයත් අපි ඇති කරගත්තා. මේ ඥානය ඉදිරියට අරගෙන යන්නේ අපි. තව තියෙනවනේ. සමුදාය සත්‍ය, නිරෝධාය සත්‍ය, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය සත්‍ය. දැන් තව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තව යන්න තියෙන. ඒ වගේම තව ඥාන තියෙනවා උපදවා ගන්න. දේව්‍යා ඥානයට පස්සේ ඉන්නේ භංග ඥානෙ. භංග ඥානයට පස්සේ ඉන්නේ බයිතිපට්ඨාන ඥානෙ. ඊට පස්සේ ඉන්නේ ආධිනවානු දර්ශන ඥානෙ. ඒ ආධිනවේ දැක්කට පස්සේ තමයි කලකිරීමේ ඥානෙන්නේ නිබ්බිදා ඥාන. ඒ ආදි වශයෙන් ඉදිරියට යන්න තියෙනවා. එහෙනම් අපි සංඥා ස්කන්ධයත් පරික්ෂා කරලා බලුවා. ඒතකොට නාම ධර්මය. ඒ තුළින් අපි උපදවාගත්ත ඥානය තව ටිකක් බලවත් කරගත්තා. අර වේදනා ස්කන්ධය පිළිබඳව විභාග කළා. පළමුවෙන් රූප ස්කන්ධයවත් ඒ සුද්ධාස්තක කලාප පිළිබඳව විභාග කරනවා. ඒ උපදවාගත් උද්‍යව්‍ය ඥානය ඊට පස්සේ වේදනා ස්කන්ධය පිළිබඳව ඒ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ඒ සිතවිලි බලවත් කරගෙන ඒ තුළින් උපදවා ගත්තා. ඒ උදේවය ඥානය තව ටිකක් බලවත් කරගත්තා. උදේවය ඥානය කියන්නේ සිතවිල්ලක් විතරයි. උපදවාගත්ත කෙනෙක් නැහැ. හොඳට තේරුම් ගන්න. මම උපදවාගත්ත මට නම් දැන් උදේවය ඥානය තියෙනවා කියලා කිව්වොත් ඒ කතා කරන්නේ දික්තියේ. මගේ උදේවය ඥානය බොහොම උසස් කියලා කිව්වොත් ඒ කතා කරන්නේ මානේ. ඒ තේරුම් ගත්තේ අවබෝධ කරගත්තේ සිතුවිල්ලක් ඇලුම් කරා නම් තණ්හා. ඒකයි මේ ධර්මයේ තියෙන ගැඹුරු බව ඒකයි. නිවැරදිව තේරුම් ගන්න ඕනේ, නිවැරදිව අවබෝධ කර ගන්න ඕනේ, නිවැරදිව පැහැදිලි කර ගන්න ඕනේ. නිවැරදිව පැහැදිලි කරගන්න තරමට තමයි පහසු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ. එහෙනම් අපි දැන් සංඥාව දැන් මෙච්චර වෙලා අපි විභාග කරලා බැලුවා. ඒතොර ඒකේ තියෙනවනේ අනිත්‍ය ලක්ෂණය. ඇයි අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා කියන්නේ? හටගැන්ම චිතක්ෂණය. චිතක්ෂණයක් තුළ පෙරළුවා. පවතින්න බෑ. පෙරළුවා. එතකොට අර ප්‍රවෘත්තියත් එක්ක ගැලපුවා, පටිච්ච සමුප්පාදයත් එක්ක ගලපලා බැලුවා. ආ දුකක ප්‍රවෘත්තියක් කියන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම මේ විශ්වයේ කොතනකවත් මොහතකටවත් සැප ඇති තැනක් ගැන මම කතා කරන්නේ නැහැ. මම වර්ණනා කරන්නේ මේ තුන් භවයේ කිසිම භවයක් මම වර්ණනා කරන්නේ ඇයි වර්ණනා කරන්න බැරි? කාම භව, රූප භව, අරූප භව කියන මේ තුන් භවයේ මොන භවයකට ගියත් ඔතන තියෙන ක්‍රියාවක්. ඒ ක්‍රියාව ඇතිව නැති වෙන ස්වභාවයක්. උද්‍යහා වැය ඇති වෙන ශරණයෙන් නැති වෙනවා. ඒ ඇති වෙන ශරණයෙන් නැති වෙන්නේ නාම රූප දෙකක්. එහෙම නැත්නම් නාම ධර්මයන්. එහෙම නැත්නම් රූප ධර්මයන්. රූප ධර්මයන්ගේ තියෙන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාස්සා ඇතිව නැතිවෙන බවක්. වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන්ගේ තියෙන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාස්සා ඇතිව නැතිවෙන ස්වභාවයක්. ඒක මේ පැවැත්මත් එක්ක ප්‍රවෘත්තියත් එක්ක ගලපලා බලපුවාම ඒ දුකක පැවැත්මක් තියෙන්නේ කියන එක සත්‍යයක් ඒක නිකම්ම සත්‍යයක් නෙමෙයි ආර්ය සත්‍යයක් බවත් තේරෙනවා. ඒ දුක්ඛාරය සත්‍යය. ඒකට දැන් අපි මේ විදර්ශනා නුවණ, විදර්ශනා නුවණ කියන්නේ නාම ධර්මයක්. ඒතර මට විදර්ශනා නුවණ තියෙනවා කියලා ගත්තොත් දෙකිය. මගේ විදර්ශනා ඥානය දැන් බොහොම උසස් කිය. සමහර එහෙම හිතනවා ටිකක් භාවනා කරන්න පොඩ්ඩක් පුරුදු නැන් පස්සේ මේක ටිකක් විභාග කරලා බලලා කියනවා මට දැන් හොඳට විදර්ශනා කරන්න පුළුවන්. එතකොටම දික්තියන්නේ කතා කරන්නේ. දැන් මටද විදර්ශනා කරන්න පුළුවන් ඒ අවබෝධය පිළිබඳව සිතුවිලි දෙන්නේ. එතකොට එයා කතා කරන්නේ සත්පුජ්‍යර සංඥාව තුළ ඉඳගෙන නේ. එතකොට තාම දික්තියවත් ගැලවිලා නැහැ. දික්තියවත් ඉවත් වෙලා නැහැ තාම. දික්තියවත් අවසන් කරගෙන නැහැ. එතකොට මගේ විදර්ශනා නුවණ ප්‍රඥා උසස් හොඳයි දැන් මට හොඳට විදර්ශනා කරන්න පුළුවන්. ඒ මහණෙනි. එතකොට ඒ සිතට ඇලුම් කරනවනේ. ඒ සිතට ඇලුම් කරනවා. ආශ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදර්ශනා කරන සිතටවත් ඇලුම් කරන්න එපා. මේ ඇලුම් කරොත් එතන තෘෂ්ණාව තියෙන සියුම් තෘෂ්ණාවක් එතන තියෙන. ඒතර තෘෂ්ණාව නැහැ රහතන් වහන්සේට. තෘෂ්ණා ඒතර මානය නැහැ රහතන් වහන්සේට. දිට්ඨිය නැහැ රහතන් වහන්සේට. ඒතර එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ අරිහත්ත්වය නම් රහත් වීම නම් මේ සංසාර දුකෙන් මිදීම නම් අපි මේ සෑම දෙයක්ම අපි මෙනෙහි කරනකොට පරීක්ෂා කරනකොට අපි නිවැරදිව පරීක්ෂා කරන්න ඕනේ. පරීක්ෂා කරන පුජ්‍යලයක් ඉන්නවද? නැහැ. පරීක්ෂා කරන කෙනෙක් ඉන්නවද? නැහැ. එහෙනම් ඒ සත්පුජ්‍යල සංඥාවෙන් තොරව නිවැරදිව මම නෙමෙයි මෙනෙහි කරන්නේ. මේ සිතුවිලි සිතුවිලි සිතුවිලි විසින් සිතුවිලි මෙනෙහි කරනවා. සිතුවිලි විසින් අර සතර මහා ධාතු මෙනෙහි කරනවා. පරීක්ෂා කරන්නේ සතර මහා ධාතු පරීක්ෂා කරන්නේ සිතුවිලි විසින්. ඒතකොට වේදනා සංඥා මේ ධර්මයන් මෙනෙහි කරන්නේ සිතුවිලි විසින් මිසක් මම මෙනෙහි කරන්නේ මට මෙනෙහි කරන්නත් බැහැ. එයි මම කියලා කෙනෙක් මේ ස්කන්ධ පංචකය තුල පරමාර්ථ වශයෙන් නේ. සම්මුති වශයෙන් දාගත්තට සම්මුති වශයෙන් හදාගත්තට පණවගත්තට පරමාර්ථ වශයෙන් පොඩ්ඩයි යටට යන්න ඕනේ. සම්මුති හා පරමාර්ථ. ඒතර සම්මුතියෙන් බලන තාක්කල් පුච්චලේ දකි ඒ දකින්නේ දික්තියෙන්. පරමාර්ථ වශයෙන් දකිනවද නිවැරදි ක්‍රියාව? ඒතර පුච්චලේ දකින්නේ සත්‍යය දකින්න බෑ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ක්‍රියාවයි දකින්නේ. දැන් මෙච්චර වෙලා මේ වේදනා සංඥා දෙක අපි දැන් පැයකට ආසන්න කාලයක් කතා කරා. ඒ කතා කළේ ක්‍රියාවක් ගැන. නිසා කුච්චලයේ කරන දෙයක් ගැන නෙමෙයි. ඒක නිසා අදට ධර්ම දේශනාව අවසන් කරනවා. අපි ඊළඟ සතියේ කතා කරනවා සංස්කාර හා විඥාන පිළිබඳව උද්‍යවය හා ඒ ප්‍රත්‍යයට අනුරූපව දුක කියන තැනටපත් කරන හැටි ඒ ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත් එක්ක. උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් දෙවියන්ටත් අනුමෝදන් කරනවා සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා දෙවියන් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වර්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි Thank you.